9 විනාඩි 9 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය විසක් ධර්ම සාකච්ඡාව ඔබ වෙත ගෙනීමට අපි සූදානම් වන්නේ මෙතක පටන් ඒ ගෙනීමට නිවැදක සමන් ප්‍රදර්ශන සූදානම්. ත්වන් සරණයි බෙහෙවින් ස්තුතියි සරණ වේදක හිමානන්ද රාජපක්ෂ ඔබට. ධර්මා ලෝකයෙන් සිත් පහන් වන සදහම් මංගල්‍යය ජාතික ගුවන්විදුලියේ වෙසක් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව අප්‍රේල් මාස 26 වෙනිදා සිට සතියක් පුරා පෙරවරු 8ට සහ රාත්‍රී 8ට ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව සෑම දිනකම පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා සජීවීව දිනුතේ සෝවිසි මහ ගුණ මහිමිය උද්දීපනය කරමින් උතුම් වූ තෙමකුලේ සතහම් සුවය විඳින්නට ධම්මාලම්බන ප්‍රීතියෙන් එක්වන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවය සමඟ පෙරවන් සර්ණයි ජාතික ගුවන්විදුලිය අපේ රටේ ජනතාවගේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්නට වගේම මේ හැම කාරණයක් තුළින්ම බුදුදහම ජනතාව අතරට ගෙන යන්නට සුවිශේෂ මෙහෙවරක යෙදෙන ආයතනයක්. පෙම්බර වෙසක් මංගල්‍යයට තව දිනක් තිබෙති. ජාතික ගුවන්විදුලියේ ආගමික අංශය ඔබට ගෙනෙන වෙසක් ධර්ම සාකච්ඡා මාලාවේ තවත් පියවරක් ආරම්භ කරන්නටයි අප සූදානම් වෙන්නේ. අද ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවතාලේ දෙකටම නාමලුව පුරාණ විහාරාධිකාරී එකම ප්‍රණිති පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මපාණී පූජ්‍ය ශාස්ත්‍රපති විද්‍යා විශාරද වෙනවත්තේ රතනචෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවා සිටිනවා. උන්වහන්සේව নমස්කාර පූරකව ගෞරවණීයව මේ මොහොතේදී මේ ධර්ම සාකච්ඡාවෙන් පිළිගන්නට කැමති. තිරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. තිරුවන් සරණයි. අද ධර්ම සාකච්ඡාවේ මාතෘකාව බවට පත් වී තිබෙන්නේ පින්කම් කිරීම සංසාර ගමනට බලපාන ආකාරය. නැත්තම් ඔබ අප බෞද්ධයන් හැටියට කරන විවිධ පින්කම් අපේ සසර ගමනට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණය පිළිබඳවයි අප කතා බහ කරන්නේ. ඒකම අපි ඔබ හැම දිනාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මාතෘකාව පිළිබඳ කතා බහ කරද්දී ඔබටත් පැන නැගින යම් යම් කාරණා පිළිබඳව තොරතුරු විමසන්නට දැනගන්න ඔබේ අදහසත් මේ සාකච්ඡාවට එකතු කරගන්න අපි සූදානම් අපේ දුරකථන අංකය අපි සඳහන් කරන්නම් 0112 69 54 47 හෝ 0112 69 54 46 දැන් අපේ හාමුදුරනේ පින්කම් පිළිබඳව කතා බහ කරනකොට මේ පින්කම් වලට ලොකු ඉතිහාසයක් තිබෙනවා. අපි මුලින්ම පින්කම් කියන්නේ මේ මොනවද කියන කාරණේ අහුවොත් මේක මහා පුළුල් පරාසයක්. මම කැමති ඔබ වහන්සේගෙන් මුලින්ම දැනගන්න මේ පින්කමක් කියන්නේ කුමක්ද කියන කාරණේ. ඔබ සමතම ආයුබෝවන් පින්කම් අපේ බුදු සසුනේ උගන්වනවා පින්කම් තුනක්. ඒ බුදු සසුනේ උගන්වන්නේ පින්කම් තුනයි දාන ශීල භාවනා. එතකොට දාන ශීල භාවනා පින්කම් කිරීම තමයි අපි අපේක්ෂා කරන්නේ සැනසීම කඩාපත්වන්න සැනසීම ළඟා කර ගන්නට උපකාර වන්නේ මේ කරන පින්කම්. එතකොට දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම. ඒ තමයි පින්කම් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට දානය අබේ දාන ධර්ම දාන ආමිෂ දාන වශයෙන් ප්‍රධාන තුනකට බෙදෙනවා. අබේ දානේ කිව්වම මරණයට කැපවුණු සතුන් බේරගන්න යම් යම් විපත් වලටපත් වෙච්ච සතා සීපාවෝ පමණක් නෙමෙයි මිනිස්සු හෝ කවුරු හෝ වේවා යම් කරදරයකට විපතකටපත් වෙනවා නම් මේගොල්ලන්ව බේර ගැනීම පිහිටවීම ඒක අබේ දානේ. එතකොට ධර්ම ප්‍රචාරක කටයුතු දහම් ශ්‍රවණය කරන්න සලසා දීම, දහම් පොතපත බෙදා හැරීම, පොත්පත් දීම, ධර්මයේ දේශනා කිරීම, දහම් ශාලා කඩවීම මේ ආදී සියල්ලම ධර්ම දානමේ පින්කම්. ආමිෂ දානමේ පින්කම නම් බොහෝ දේ දන් දීම. එනම් ආහාර පාන ඇඳුම් පැළඳුම් වස්ත්‍ර ආභරණ ඉඩ කඩම් දේපල ඥාන වාහන මේ හැම දෙම ඒ දීමනාවේදී අපිට තියෙනවා විගතම අපි බලාපොරොත්තු වන්නේ මේ ඒ සම්සීම ලබන්ට ඒ නිසා අපට මේ දීමනාව පිළිබඳව සීලය අවශ්‍ය වෙනවා සීලය රකින්න ඕනේ සීලයත් එක්කම භාවනාව. එතකොට සිල් රැකීම තුළින් සංවැදය ඇති වෙනවා දන් දීමෙන්. විශේෂයෙන් දන් දීමෙන් බලා අපේක්ෂා කරන්නේ. ඇයි අපි දන් දෙන්නේ? දන් දෙන්න කියලා කියන දැන් බෝසත් උත්තමයෝ බුදු වෙන බවට විවරණයක් ලැබුවම අහනවා බලනවා එතුමන්ලා මේ බුදු වෙන උත්මේක වශයෙන් පුරාණ බුදුහාමුදුරුවන් වහන්සේලා මොකද්ද කොලේ කියලා බෝධිසත්වවරු. පතමන් දාන පාරමී. ඒතර එතුමන්ලා කරලා තියෙන පළවෙනිම දම් දෙන එක දාන පාරමිතාව පුරනවා. ඒකලම් සීලය. සීලයෙන් දානයෙන් කරන්නේ තණ්හා මාන දිට්ඨි කියන අකුසල් තුන කඩා දමනවා. ලෝභ දෝෂ මෝහ මේ අකුසලයන් අයින් කරනවා. සීලයෙන් කය වචන හික්මවනවා. භාවනාවෙන් අවබෝධය ලබනවා. එතකොට බලන්න තණ්හා මාන දිට්ඨි කියන අකුසල් කඩන එයා සීලයට ප්‍රවේශ වෙනවා. සීලය තුළින් හික්මීම හික්මුණු සංවද මනසට තමයි සත්‍ය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ කියන්නේ මොනවද? දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. ඒ තමයි පින්කම්. පින්කම්. දැන් අපේ හඳුරන්නේ පින්කම් ගැන කතා බහ කරද්දී අපේ බොහෝ දෙනා මේ විවිධ ආකාරයේ පින්කම් සිද්ධ කරනවා. දැන් විශේෂයෙන් අපි හෙට පින්බර වෙසක් උන් පසළොස්වක පොහොව දවස වෙසක් පෝය විතරක් නෙමෙයි හැම පෝයකටම අපි විවිධ පින්කම් කරනවා. ගෙවල් වල විවිධ ආකාරයේ පින්කම් කරනවා. හැබැයි මේ පින්කම් සිද්ධ කිරීම ගැන කතා බහ කරද්දී බුදුන් වහන්සේ අනුදැන වදාළ පින්කම් පිළිබඳවත් අපේ බොහෝ බෞද්ධ ජනතාව දන්නවා. නමුත් ඒකෙන් ඔබට ගිහිල්ලා විවිධ ආකාරයෙන් වෙනත් පින්කම් වලත් අපි යෙදෙනවා. දැන් හාමුදුරනේ පින්කමක් මේ කියන කාරණා තුනට ඇතුළත් කරගෙන අපි සිද්ධ කරනකොට මේ අද සමාජයේ දක්න ලැබෙන පින්කම් වල ලොකු වෙනසක් තියෙනවා නේද? අපි ඒ ගැන යම්කිසි කතා බහක යෙදුනොත් හොඳයි. ඔව් අපේ මහත්මයා. දැන් අපි පින්කම් කරන්නේ ප්‍රධාන අපේක්ෂාව සසර දුක් කෙලවර කරන්නයි. බලාපොරොත්තු වන්නේ සැපවන්ත උසස් භවයකට උපදින්න. ඒ කියන්නේ නිවන් දකිනකම් සසර වසනතුරු නිවන් දකිනතුරු අපි බලාපොරොත්තු වෙන්නේ සතර අපායෙන් තොරව උසස් භවයකට යොමු වන්න. එනම් දිව්‍ය මනුෂ්‍ය. එහෙමයි. ඒ කියන්නේ තැන් වලට යන. එතකොට ඒක ප්‍රධාන අරමුණ එහෙම වුණාට නමුත් අපේ සදා බලාපොරොත්තු වෙන්නේ නිවනින් සැනසෙන්න. එතකොට එහෙමනම් නිවන් පසක් කරනු පිණිස පින්කම් කිරීමේදී අපිට හුඟක් දුරට මේ වර්ණනාව කැපී පෙනෙන්න ලෝකයා ඉදිරියේ මේ Taman හොඳ පෙනී හිටින මම හොඳ පින් කරන කෙනෙක් කියන අදහස. අන්න එවැනි தත්ත්ව පෙන්눔 කරනවා මේ පින්කම් කරන සමහර අයගේ කාරණා තුලින්. ඒ කියන්නේ ඔන්න පින්කමක් සෝදානම් කරනවා. දැන් අපි කියමුකෝ දැන් ඔබතුමා දන්සලක් පවත්වනවා. ඒකට අභියෝග කරලා මොන මමත් දන්සලක් දෙනවා. නමුත් මම දන්සල දෙන්නේ මේ මට සැනසීම ලබන්ත නිවන් දකින්න නෙමෙයි. අන්න ඒවත් මේකට යොමු කරගෙන දීමනාව කියන උතුම් ක්‍රියාවලියට පොළඹවා ගන්නට නෙමෙයි. අර ඔබ කරපු නිසා මමත් කරනවා. එයාලට අපි හඳුනන්නේ. එක පැත්තකින් කියනවා නේද? දැන් අනිත් අය කරන නිසා අපිත් මේ පින්කම් වලේ දෙනවා. අන්න එහෙම. ඒක ඒක දැන් ඒක කැපී පෙනෙන්න. ඊළඟ මම සිල් ගන්නෙ. අර ගොල්ලන්ට පේන්නේ. එයා යනවා නම් මේ යම් කිසි තැනකට මම යන ඊටත් වඩා ප්‍රසිද්ධ තැනකට. ඒතර කතා කරනකොට මං සිල් ගන්න අතන, මං සිල් ගන්න මෙතන. කියන නමුත් ඒ සිල් ගැනීමේදී ස්ථාන නෙමෙයි වැදගත්. තමන්ගේ ප්‍රතිපත්තිය, තමන්ගේ කය වචන දෙක හික්මවා ගැනීම. එතකොට පින්කම් කිරීමේදී ලෝකෙට පේන්නවත් අරයට මෙයාට අභියෝග කරන්නවත් තවත් කෙනෙක් පරාද කරන්නවත් එහෙම නෙමෙයි පින්කම් කරන්නේ. ඉතින් ඒ අපි පින්කම් කිරීමේ මූලික අරමුණ තමයි සසර දුක් කෙලවරකොට සසර දුක් කෙලවරකොට නිවනින් සැනසීම දක්වා මේ සසර ගමන හොඳ තැනක ඉන්න උසස් භාවයකට යොමු වන්න. එහෙම. අපි දුරකථන මාර්ගය සඳහන් කරා නම් 0112 69 54 47 හෝ 0112695446 කියන දුරකථන මාර්ග දෙක ඔස්සේ ඔබට මේ ධර්ම සාකච්ඡාව සමග එක් වෙන්නට පුළුවන් මේ අපි අද කතා කරන පින්කම් කිරීම සංසාර ගමනට බලපාන ආකාරය කොහොමද කියන එක පිළිබඳවයි කාරණේ පිළිබඳවයි අපි පූජ්‍යපාද වෙන්නවත්තේ රත්නජෝති ස්වාමින්ද්‍රයන් වහන්සේ සමග කතා බහ කරන්නේ. හාමුදුරනේ මගේ මතකයේ දිව යනවා බෞද්ධ සාහිත්‍යයේ බුදු චරිතයට දැන් ඔබ වහන්සේ මේ පින්කම් ගැන කතා බහ කරද්දී හඳුරන්නේ අපි කියවලා තියෙනවා අපි අහලා තියෙනවා මේ අසදෘශ්‍ය මහා දාන පිළිබඳව. දැන් සමහර රජවරු කරපු සමහර දාන ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා ලංකාවෙත් සමහර රජවරු මහා පුදුම විදිහට දාන කරලා තිනවා මේ පින්කම් කරලා තිනවා හඳුනේ මේ ලොකුවට පින්කම් කිරීම මහා විශාල පින්කම් කිරීම කියන කාරණේ ගැන හිතුවොත් අපි මේ අසදෘශ්‍ය මහා දාන වගේ දේවල් ගැන කොයි විදිහටද කතා කරන්නේ? ඔව් පින්කම් කිරීමේදී විවිධ විවිධ තල ඒ කියන්නේ අත් වශයෙන්ම මහා පරිමාණ දන් දී ඒවා හිතින් බෝධිසත්ව උත්තමවරු පාඩමී පුරනකොට ඒ ඒ ඒ උතුම සෑහීමකට පත්වන්නේ තමන් දැන් මොකද බාහිර වස්තුන් දන් දෙනවා බාහිර වස්තුන් දන් දෙනවට අමතරව ශරීරාංග දන් දෙනවා ශරීරාංග දන් දෙනවටත් අමතරව ජීවිතේ දන් දෙනවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. අන්න සමති නිසා පාරමී පුරනවා කියන්නේ ඒක බෝධිසත්ව උත්තමය. එතකොට දැන් ඔය මහා පරිමාණ දීමනාවන් සිදු කරන්නට සාමාන්‍ය කෙනෙකුට අමාරුයි. රජවරුන්ට පුළුවන් ඒක කරන්න. මොකද රජතුමා එක්ක කවුරුත් එකතු වෙනවා. මොකද රජතුමා මෙවැනි කටයුත්තක් කරන්න සූදානම් වුණොත් රටවැසියොත් දායක වෙනවා. අන්න ඔවැනි ඔබතුමා මතක් කළ විදිහින් අසදෘශ්‍ය මහා දාන වර්තමානයේ අපිට දෙන්න බැරි කමක් නැහැ. නමුත් ඉතින් ඒ ඒ පුරාණේ එහෙම කළා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම කොසල් රජතුමා මහා මාජනතාව අතර තරඟට වරින් වර වරින් වර දන් දුන්නා. එහිදී රජතුමා පරාද වුණා. මහජනතාව එක්ක දාන දෙන්න කියලා රජුරෝ පරාත. ඒතර රජතුමාට මේක හිත හරි සංවේගයක් වුණා. නමුත් බුද්ධිමත් කාන්තාවක් බෞද්ධ කුල කාන්තාවක් මල්ලිකා දේවිය එතුමිය කිව්ව මහරජතුමනි අපි තරඟට දන් දීම නෙමෙයි ජනතාව එක්ක එකතු වෙලා අපි අපි හොඳ මහා දානයක් පූජා කරමු කියලා ඔන්න සියලුම දේෙන් අංග සම්පූර්ණ හැම දෙයකින්ම මොකද දාන දීමේදී ආහාර පාන දුම් පැලෙන වස්ත්‍රාභරණ සිවුරු පිටිකට පමණක් නෙමෙයි. නේද? අපේ බෝසතාණන් වහන්සේ දඩුව දන් දුන්නා. එතකොට අංග දන් දුන්නා. ඇස් දන් දුන්නා. අන්න අංග පහ. පංචමහ දාන. ඒ ධනිය දන් දීම අංග ශරීරාංග දන් දීම දරුවෝ දන් දෙනවා රාජ්‍ය දන් දෙනවා ඉතින් ඒ වගේ දේවල් කරන්න බෑ හැමෝටම අන්න බෝධිසත්ව උත්තම. එතකොට මේ පාදමී පුරණ අය එවැනි මහා දාන දෙනවා. එහිදී ඔය අසදෘශ මහා දානය කියන එකත් අත්ත වශයෙන්ම තා විසිතර වුණා. රටේම ජනතාව එකතුවට අජිරු දාන දුන්නා. මල්ලිකා දේවිය සම්පූර්ණ උපදේශ. එතකොට බුදුහාමුදුර ප්‍රදාන රහතන් වහන්සේලා පංච නමක් වැඩම කළා. රාජකීය උද්දානීය දානෙ දුන්නේ. ඒවා ඊටම විසිතර විචිත්‍ර වර්ණවත් අලංකృత මහා ලස්සන දර්ශනීය පින්කමක්. ඒ මොකද ඇත්තු 500ක් මුතු කුඩල් කරනවා. නෙළුම් මල් ආසන වල තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ. එතකොට මේ ඔක්කොම තියේදී ආශ්චර්යමත් සිද්ධ වෙන රාශියකුත් උනා. ඒක එකක් තමයි දැන් එක එක ඇත්තෙක් අඩුයි. දැන් රහතන් වහන්සේලා 500 නමක් ඉන්නවා 499 ඇත්තු විල රජතුමාගේ ඇත්ත බුදුහාමුදුරට මුතු කුඩ යල්ලන්නේ. ඉතින් එවලම හැපෙක් අල්ලගෙන යනවා. රජතුම අහනවා බුදුහාඳුරනේ කාටද කොයි හාමුදුරටද මේ යථාවතියන් මෙයක් කිසිම පුහුණුවන්නේ අදමයි අල්ලගෙන ආවි කියලා. එතකොට බුදුහාමුදුරු කියන යහවතියන් අඟුලිමාල මහරතන් වහන්සේගේ පිටපැසින් කියලා. ඇත්ත වශයෙන්ම අඟුලිමාල මහරතන් වහන්සේගේ පිටපැසේ යථාවතියන මුතු කුඩේදලා දැන් ඇතා ඉන්නවා. ඉතින් රජතුමා නිරීක්ෂණයක් කරනවා. පුදුම ආශ්චර්යයක් කියන්නේ අර පුහුණු වෙච්ච ඇතුන් හොඳ වෙලා පද්දනවා, කන් හොල්ලනවා, ස්පෙල්ලම් ගහනවා, වලිග නටවනවා. නමුත් අල්ලගෙන ආපු ඇතා ඒ තාම බියෙන් වෙවුලමින් Taman බොහොම බය බිනාන්තව මේ අර උත්තමයන් වහන්සේ පිටපස්ස හිටගෙන ඉන්නවා. ඉතින් ඇහුවා මේ ආශ්චර්ය මොකද්ද ස්වාමීන්? මේ තමයි අඟුලිමාල හාමුදුරන්ගේ තිබෙන තේජස් බලය. උන්වහන්සේගේ තේජවන්ත භාවය. එතකොට ස්වාමීන් ඒ තේජස ඇති කරගන්න උන්වහන්සේ මොනවද කළේ? පෙර සතර පින්කම් මෙන්න මේ බලන්න ඒක ඒ වෙන දෙයක් ඇති කරගන්න මොකද එතකොට බුදුහාමුදුරු කියනවා පෙර එක් ස්වාමීන් වහන්සේලාමකට එක්තරා සදහැවතෙක් එක රාත්‍රියක් Tamange හේනේ නවත්ත ගන්නවා උන්වහන්සේට වැඩින්ට ඉඳ සරසනවා රැ වෙනකොට හාමුදුරන්ට සීතලයි මැසි මදුරු කරදර මෙයා ගිනි මැලයක් ගහලා හාමුදුරුවන්ට ලං කළා ඒ හාමුදුරු ගිනි මැලයෙන් සීත මකාගෙන මැසි මදුරු වදුරෙන් ආවරණය වුණා ඒ පින ඉතින් බලන්න සද්ධාන්ත ඇතුම් පවා මේ හාමුදුරු ඉදිරියේ වෙවුලනවා මෙල්ල වෙනවා. එතකොට මොකද්ද කලේ? තේජවන්ත භාවයේ මහිමේ. ඒ තේජවන්ත භාවය ඇති කරගන්නට කලේ එකම පින්කමයි. ස්වාමීන් වහන්සේලාමකට ගිනි මැලයක් අහලා ලාං කළා සීතල ආවරණය වෙන්න. ඔව්. දැන් ඔබ වහන්සේ මේ කියන කාරණා එක හඳුන්නේ උදාහරණ රාශියක් අපේ බෞද්ධ සාහිත්‍යයේ තිබෙනවා. දැන් 0112 69 54 47 0112 69යි 54යි 46 කියන දුරකථන මාර්ග දෙක ඔස්සේ ඔබට එකතු වෙන්න පුළුවන් මේ අපි අද දවසේ කතා බහ කරන පින්කම් කිරීම සංසාර ගමනට බලපාන අයුරු කියන මාතෘකාවත් සම දැන් හඳුරන්නේ අපි බොහෝ විට දන්න දෙයක් තමයි අපේ රටේ පින්කම් සිද්ධ කරනකොට මේ පිච්චමල් 5000ක පූජාව නෙළුම් මල් 5000ක පූජාව එහෙම නැත්නම් කිරිබත් 5000ක පූජාවාදී වශයෙන් මේ සංඛ්‍යාවක් මුල් කරගෙන මහා විදිහට පින්කම් සිද්ධ කිරීමක් රටේ දක්නට ලැබෙනවා. මේ පින්කම් වැරදි කියලා අපි කියනවා නෙමෙයි දැන් මේ පින්කම් පිළිබඳව අපි අදහසක් කතා බහ කළොත් ඔබ වහන්සේ මේ ගැන හිතන පතන විදිහ සහ බෞද්ධ සංස්කෘතියට අනුකූල බුදුන් වහන්සේ දේශනා කොට වදාළ කාරණාත් එක්ක අපි කොහොමද මේවා ගලප්ප ගන්නේ හඳුනන්නේ ඇත්ත වශයෙන්ම වර්තමානයේ අපි දකිනවා ඒ වගේ බොහෝ පින්කම් තිබෙනවා. මේ මේවා ඉතින් සත්භාවයෙන් කරණීයවත් තියෙනවා යම්කිසි හොඳ අරමුණක් මුල් කරගෙන කරන පින්කම් තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ ආමිසයට වඩා මං අගය කරන්නේ ප්‍රතිපත්තියයි. ප්‍රතිපත්ති පූජාවේ නම් මා පෙන්වා තිබෙන ධර්ම විනය අනුව ජීවිත සකස් ගන්න. අසදෘශ මහා දාන දුන්නු සමාජයක ඉච්ඡමල් පූජා, කෙදිබත් පාත්‍ර පූජා මේවා ඉතින් අරුම පුදුම දේවල් නෙමේ. මේවා මේ වර්ධී කියන්න පුළුවන් කමකුත් නැහැ. පින්කම් කොහොම කළත් ඊටම වටිනවා. නමුත් පින්කම් කිරීමේදී දැන් මේ මේ කාරණාවන් ගැන කිරීමේදී විශේෂයෙන් අපි දන්නේ අග්‍රසස්ය දාන. ඒක ඊටාම අමාරුවෙන් දෙන දානය. වී ඇට අතින් අහුල්ලලා අහුල්ලලා. එතකොට ඒක බොහොම දුක් මහන්සි වෙලා ඒකෙන් ආහා දතක් පිළියෙල කරගෙන යම් කිසි පුද්ගලයෙකුට ප්‍රමාණාත්මක ආහාර වේලක් සකසාගෙන බුදු පියාණන් වහන්සේට පූජා කරනවා. කෙනෙකුට කන්න බොන්න ප්‍රමාණාත්මකව බතක් පුජා ගන්නවා. ඒක පූජා කරනවා. එතකොට මේ අතර සස්්‍ය දාන වී අස්වැන්න නෙලාගත්තට පස්සේ අපේ පැරණි කාන්තාව අපේ ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජනතාව කුඹරට බැහැලා බිම වැටිච්ච වී ඇට එකෙන් එක එකෙන් එක අතින් අහුල්ලලා ඒවා විශාලට අහුලලා මහන්සලා පොළලා කොටලා තම්බලා බතක් වේලා දිය මුසකේදී බතක් වේලා අන්න ඒකෙන් බුද්ධ පූජාව තිබ්බා. ඒකෙන් මහා සංඝරත්නයට පූජා කළා. ඇත්ත වශයෙන්ම කිරිබත් පාත්‍ර 5000ක් පූජා කිරීම කොතෙක් දුරට මේ පිළිබඳව අපි ඒක වැදගත්ද කියන එක විවේචනයට ලක් කිරීම වැදගත් වෙනවා. අද කන්න නැතුව බොහෝ අය ඉන්නවා. ආහාර වෙලක් නැහැ. බඩගින්න දරා ගන්න බැරුව තමයි කණේරුවට කාලා මැරෙනවා. ඉතින් මේ කිරිබත් ටික මොකද කරන්නේ ඊට පස්සේ අපි? පාත්‍ර 5000ක කිරිබත් කොම 4 කිලෝ කීයක්ද? ඒ නිසා පිච්ච මලුත් එහෙමයි කොයි එකත් එහෙමයි අපි. අපේ හඳුනේ මේ කාරණේ තවත් අපිට කතා කරන්න පුළුවන් අසන්නික දුරකථනයේ රැඳී ඉන්නවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ මම විපිලේ දුෂ්ටි ආවාදික හේමරත්න බණ්ඩාර. අපේ ආමතුරනේ දැන් ඔබ වහන්සේ කිව්වා මේ අර ඉස්සෙල්ලා මම කියන්න ගියා වෘත්තේ ලක් කාලයේ තුල මම සාගීක දානයක් දුන්නා පිරිතක් කියලා අපේ ගෙදරදී. සේනාසන වැඩි ඉන්න ස්වාමීන් වහන්සේලාත් විහාරස්ථානයේ වැඩි ඉන්න ස්වාමීන් වහන්සේලාත් දෙනමම ගෙන්නල 12 නමක් ගෙන්නල මම සාගීක දානයක් ගෙදරකින් දුන්නා. පිරිතක් කියලා. එළියෙද්දිම පිරිත කියලා පහෝදා පාගීක දානයක් දෙන විට අතපිරිකර සහ සිදුපිරිකර සමග ගිනි කපලක් සමග මේ පොරොවක් මම පූජා කරුවා ওই අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාව මීට කලිමුත් මම අහලා තියෙනවා. ඔබ වහන්සේ දැන් කිව්වා අර ගිනි ගොඩක් ගහලා තමයි මේ තේජස් ලැබුණේ කියලා. ඉතින් අපේ ආමතුනේ අර ගිනි ගිනි කපලයි කෙටේරියයි පූජා කිරීමෙමුත් ආන්සංස සිද්ධ වෙනවද? ඉතින් මම ඉතින් දුක්ඛ ආවාදිකයි ඒකයි ඔබ වහන්සේගෙන් මම අහන්නේ. අපේ ආන්දනේ ඔව් මහත්මයා බොහොම හොඳ පින්කමක් කරලා තින්නේ අත් වශයෙන්ම දුම් කබලක් පූජා කරා කියන්නේ ප්‍රයෝජනවත් ගොඩයි ඒ ආරාණ සංසත් ලැබෙනවා දැන් කෙතේරියක් කියන්නේ ස්වාමීන් වහන්සේට ඉතින් අවශ්‍ය කරන කැපිලි කැටිලි මොනවා හරි පන්සලකට අවශ්‍ය දේවල් දැන් අත්ත වශයෙන්ම හුඟක් ඒවා පූජා කරන්නවත් අඩුයි. ගෙඩි භණ්ඩ පූජා කියලා දැන් අලුතින් පූජාවන් ඒ වගේ ප්‍රයාණය කරපු අය කැත්ත උදැල්ල මන්න පිය ආදි වශයෙන් ඒක පූජා කරන එක ඉතාම හොඳයි. හොඳ පූජාවක් ඔබතුමා කරලා තියෙන එක ආනිසංස ලැබෙනවා. ඔව්. බොහොම ස්තුතියි ප්‍රශ්නය යොමු කළාට 0112 69 54 47 0112 69 54 46 අපේ දුරකථන මාර්ගය ඔබට පුළුවන් මේ කතා බහට එකතු වෙන්නට තවත් අසන්නෙක් දුරකථනයෙන් රැඳී අපිත් එක්ක කතා බහට එකතු වෙනවා තෙරුවන් සරණයි ඔබේ ප්‍රශ්නය යොමු කරන්න තෙරුවන් සරණයි ඔබේ ප්‍රශ්නය අපිට යොමු කරන්න ආ තෙරුවන් සරණයි මේ කතා කරන්නේ ඊට විදුහල්පතිවරේ චන්ද්‍ර සාංගම කියලා පළමුවෙන් ඔබ එතනක් ඒවා කියලා ඔබ දෙපළට ප්‍රාර්ථනා කරනවා අපේ ආන්දෝලනයේ අවසරයි ඒ වගේම සමන් කුමාර සමන් දේශනා ආධාරිත අවසරයි මේ යොමු කරන්න කලින් මේ මට උදරවරකම් තියුණා අපේ රතන ජීවිතය අන්දරෝ ඇත්තම ජීවිතයක් ප්‍රත්‍යක් අපේ සාසනෙට ඒ වගේම ආසනයටත් ලංකාවටත් මේක අගය කරන්න ඕන මම අහලා තියෙනවා ඔයාලගේ මේ දෙල්ගොඩ පිරිසනේ මුලික අධ්‍යාපනය ලැබුවේ කියලා ඒක ඇත්තද කියලා දැනගත්තා. අනිත් එක මේ තමන් මහත්මයා මේ මට හරි ආකාරයක් කියලා අමුතුවා වර්තන අහලා තියෙනවා පොඩ්ඩක් හොඳට කතා කරනවා. ඒ වගේම ඕනම කෙනෙක් එක්ක බොහොම සාවධානව නැත්නම් ප්‍රශ්න අහනවා ඒක උතුමාට තව තවත් සත්‍ය ධෛර්ය ලැබිලා මේ කටයුතු කරගන්නට අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය පස්සේ තමයි අපි හඳුරන්නේ. දාන සීල භාවනා කියලා ගෝවාන්තියන් නම් ඉස්සර කළා. ඒ වගේම සීල සමාධි සක්වා මේ දෙකේ වැදගත් මොකක්ද නැත්නම් මේ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කළොත් ඒක මේ දැනගන්න ඕන. ඔව්. ඔබතුමාට බොහොම ස්තුතියි කතා කළාට මම දෙලකට පිළිවෙල ඉගෙන ගත්ත ශිෂ්‍යාඳුර කෙනේ ඒකලම මේ ඇත්ත වශයෙන්ම දාන ශීල භාවනා ත්‍රිවිධ පින්කම් සීල සමාධි ප්‍රඥා කියන්නේ නිර්වාණ අවබෝධ කිරීම බලාපොරොත්තු නිවන් දකින්න කැමති කෙනෙක් කළ යුතු ප්‍රධානම කාරණා තමයි අරිහතගේ මඟ ඔස්සේ කටයුතු කිරීම. ආදර්ශාංක මාර්ගය ඔස්සේ කටයුතු කරනකොට ඒ ඒ කරුණාවට සම්පූර්ණ කරද්දී ත්‍රිශික්ෂාව වැඩෙනවා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා. අන්න ඒ නිවන් අවබෝධ කර ගැනීමේ අපේක්ෂිතය මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරනකොට එයාට ත්‍රිශික්ෂාව වෙනවා. ඒ ත්‍රිශික්ෂාව තමයි ඔය මහත්මා කිව්වේ සීල සමාධි ප්‍රඥා. නිවන් දකින්න කැමති කෙනාට පළවෙනි අවස්ථාව තමයි සීලය. ඒක තමයි එතන. මෙතනදී කියන්නේ පින්කම් කිරීමේදී දාන සීල භාවනා. හොඳයි. තවත් අස්සන්නෙක් දුරකථන ඇඳිනවා. තෙරුවන් සරණයි ඔබේ ප්‍රශ්නය කෙටියෙන් හඳුනන වහන්සේට යොමු කරනවා. මම මට දැනගන්න ඕන මේ මෙහෙණින් වහන්සේ කෙනෙකුට මම තනියෙම දානයක් උයලා පූජා කරාම එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙකුට තනියෙම දානයක් උයලා පූජා කරාම ඇතිවන පුණ්‍ය කර්මය මොකද්ද කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිරසංසත කොට වේලක් කන්න දුන්නම එහි පින ආත්ම 100ක් ලැබෙනවා. දුස්තිල පාපතර පුද්ගලයෙකුට දාන වේලක් පූජා කළාම එම පින ආත්ම 1000ක් ලැබෙනවා. තෙදුවන් ස්වාමින් වහන්සේ නමකට පතක්ගෙන ස්වාමින් වහන්සේ නමකට දාන වේලක් පූජා කරාම එම පින ආත්ම දසදහක් ලැබෙනවා. තුනුරුවන් සරණ ගිය කෙනෙකුට දීමනාවක් කළාම ආත්ම ලක්ෂයක් පින ලැබෙනවා. එතකොට තුනුරුවන් උදෙසා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් මුල් කොටගෙන දාන පූජා කළාම අනන්තං අපමෙයං කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ නමකට දීම භික්ෂුණීන් වහන්සේ නමකට දීම ඒකේදී පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි උතුම් ගුණාංගවල පිළිතලා දන් දෙන්න. Taman සිල්වත් වුණා මොකද සිල්වත් වී දන් දෙන එක සිල්වතෙක් සිල්වතෙකුට දීම ආනිසංස වැඩි. ඒ නිසා ඔබතුමිය මේ හාමුදුරන් වහන්සේ නමකට හෝ මේනින් වහන්සේ නමකට හෝ දාන දුන්න එක දෙක විශේෂ දෙයක් නෑ. ඔබගේ ශ්‍රද්ධාව පැහැදීමේ හැටියට තමයි ඔබට ආනිසංස ලැබෙන්නේ. ඔව්. තමත් අස්සන්නේ දුරකථන රැඳෙනවා. තෙරුවන් සරණයි ඔබේ ප්‍රශ්නේ යොමු කරන්න. තෙරුවන් සරණයි. මම මහර්ගල ගොඩබිමේ පිළිකුසී වන්නේ නැවච්චි ගරුතර ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති පොඩි ප්‍රශ්නයක් මේ මොකද මෛත්‍රී භාවනාව මස්මාළු කන කෙනෙකුට කරන්න පුළුවන්ද අද ප්‍රාණඝාතී ලංකාවේ තිබෙන රටවලත් විශාල වශයෙන් කියනවා ඉතින් මේ වගේ මෛත්‍රී නැති තත්ත්වයක් ලෝකෙම තියෙන්නේ මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට සමහර විට මේ මස් මාංශ සමහරවිට මත දෙකක් තියෙනවා පිළිබඳව ඔබ වහන්සේලාගේ මතය කුමක්ද කියලා මම දැනගන්න කැමතියි. මගේ මතේ කොහොම වෙතත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා. ඉතින් ඒ මෛත්‍රී කිරීමේදී එහෙමනේ එනිසා මස්මාළු කමින් මෛත්‍රී කරන්න බැරිද? එතකොට මෛත්‍රී කරන මස් මාංශලින් වළකින්න ඕනද? මේ කාරණා ගැන විවාදාත්මකයි ඒවා අපි පසෙක තබමු. වඩාත් වැදගත් වෙන්නේ මම ප්‍රතිපත්තියක පිළිතලා මම පුරන ගුණ ධර්මයයි මට ශාන්තිය පිණිස හේතු වන්නේ. ඒ නිසා ඔබ මෛත්‍රී කරනවා නම් ඔබ හොඳට ඔබගේ ප්‍රතිපත්තිමේ ජීවිතයේ පිහිටලා ඔබ ඒ කටයුත්ත කළාම ඔබට ආනිසංස මහත්සේ ලබා ගන්නට පුළුවන්. මේ භවයෙන් නිවන් දකින්න බැරි වුණොත් උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝහෝති. සිහියෙන් මිය යන්නත් පුළුවන්, බඹලව උපදින්නත් පුළුවන්, මෛත්‍රී වැඩිීමේ ආනිසංස හැටියට. එහෙමයි. දැන් හඳුරන්නේ අද අපි පින්කම් කිරීම සසර ගමනට බලපාන අයුරු ගැන කතා බහ කරද්දී මේ අසන්න රසක් අපේ කතා බහට එකතු වෙනවා. තවත් අසන්නේ කැඳිනා තිරුවන් සරණයි ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා මම මේ මම මේ මාසේ විතක් පොයේ නිවිති කරගෙන ත්‍රිපිටකයේ ධර්ම පොත් ටික පූජා කරන්න සූදානම් වෙලා තියෙනවා ඒක ඒ පින්කම කළ යුතු ආකාරයත් ඒ ආංශංසත් දැනගන්න කැමතියි ඔබ වහන්සේට බොහොම මේ සිතේට බොහොම ස්තුතියි ඔබතුමේ තාම උතුම් පින්කමක් කරන්නේ ධර්ම දානමේ පින්කම ඒ ධර්මයේ ප්‍රචාරය කරන්න දහම් පොතපත දෙවීම දහම් පොතපත පූජා කිරීම දහම් ශාලා කරවීම දහම් පොතපත් තැන්පත් කරන්න අල්මාරි කබත් සැකසීම ධර්ම ප්‍රචාරය කරවීම මේ හැම සියල්ලම ධම්මස පූජා මහ බල ඥානවන්තා බොහොම ඥානවන්ත බුද්ධිමත් ප්‍රඥාවන්තයෝ වී උපදින්න හේතු වෙනවා එනිසා පූජාව ඔබතුමිය කරනු ඇති විහාරස්ථානයකටයි ඒක සම්පන්සලේ ස්වාමීන් වහන්සේගේ හෝ අනුමැතියක් ලබාගෙන ඒ කටයුතු උන්වහන්සේ උපදේශපත කරන්න වෙනත් අයට පරිත්‍යාග කරනවා නම් ඒකෙත් ඔබතුමියගේ ශ්‍රද්ධාමයි මේ ඉඳ තියෙන විදියකට ගෙදරට ගෙනල්ලා හෝ යම්තරකට ගිහිල්ලා හෝ ඒක ඉතින් ඇයට පරිත්‍යාග කරන්න. නමුත් ඒ කරන ඔය කරන උදාන කටයුත්තේ ආනිසංස ඔබ ඥානවන්ත බුද්ධිමත් නැමැති කෙනෙක් වෙලා සතර වසනතුරු නිවන් දකිනතුරු උපදින්න හේතු වෙනවා. ඔව්. 0112 69යි 54යි 47 0112 69යි 54යි 46 අපේ ධර්ම සාකච්ඡාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංක දෙක. වෙනව ගැන අපි සඳහන් කළොත් 9 පස්සේ විනාඩි 36යි. දැන් හඳුරුනේ මේ වෙලාවේ තවත් අසන්නෙක් දුරකථනයෙන් රැඳී ඉන්නවා. තෙරුවන් සරණයි. ඔබේ ප්‍රශ්නය අපට යොමු කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ මම ගාල්ලෙන් කතා කරන්නේ මම දින කතා උදෑසන පහ පහේ සිට හය දක්වා භාවනා කරන කෙනෙක් මට හොඳ පැහැදීමක් තියෙනවා මේ ධර්මයේ මට දවසට පැයක් භාවනා කරන එක මගේ කොට තව දීක වැඩි කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා නැමෙද මම අනුසරයෙන් වෙන ඒ තවදුරටත් වැඩි කරගන්නේ කොහොමද කියලා. මේ ඊටාම උතුම් ජීවිතයකටයි යොමු වෙලා තිබෙන්නේ භාවනාව පැයක් වඩනවා කියන. ඇත්ත වශයෙන්ම පැයක් වඩනවා කියන එකත් විශාල ජයග්‍රහණය. මම හිතනවා ඔබතුමිය වැඩිදුරටත් මේ ඒ පිළිබඳව ඉදිරියට යන්න අපේක්ෂා කරන කෙනෙක් නිසා භාවනා උපදෙස් දෙන ඒ කමඨහන් දෙන උතුම් ස්වාමීන් වහන්සේ නමක් හමු වෙලා ඒ පිළිබඳව උපදෙස් ගන්න එක තමයි වඩාම යෝග්‍ය කියන එකයි මට උපදෙස් දෙන්න තියෙන්නේ. අපි හැමෝම දැන් මේ සියල්ලම එකතු වෙන්නේ අපේ පින්කම් වලට. ඔව්. අපේ උතුම් වූ පින්කම් වලට එකතු වෙනවා නේද? මේ හැම කෙනාම විවිධ විවිධ විවිධ කටයුතු කරලා වහන්සේ අර මුලින් පැහැදිලි කිරීමේදී කිව්වා වගේ ආරම්භයේදී මේ හැමෝම පුංචි පුංචි පුංචි දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ මහා පුණ්‍ය කර්මයන් රැසකට දායක වෙන්නට. අවසානයේම අපේ සමන් මහත්මයා හුඟක් අපිට අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේගේ බෝධිසත්ව බවත් බැලුවම නිර්වාණ අවබෝධය තමයි මේ සියලුම පින්කම්. සියලුම පින්කම් නිවන් අවබෝධය තමයි. කෙලවර අති උතුම් නිර්වාණ සම්පත්තිය. තව තස්සනේ දුරකථනේ රැඳෙනවා. තෙරුවන් සරණයි ඔබේ ප්‍රශ්නේ යොමු කරන්න. හාමුදුරනේ මම මහරගමෙන් ගලප්පත්තේ මගේ මව දැනට සිහි කල්පනා මතුවලා තමයි කටයුතු කරන්නේ. ඒ ඒ මවගේ කියන්නේ එයාගේ කර්ම දෝෂය මොකක්ද? එයාට මම මම තව එයාට උත්ින් දෙන්න එහෙම නැත්නම් ඒ කර්ම දෝෂය ඔයි කරගන්න මොනවද මම කරන්න ඕන කියන එක ආහඳුරු දැනුවත් කරා නම් ඉතාලම වටිනවා කියලා හිතනවා තේරුම් සර්මයි ආහඳුරු පින් අම්මාට උපස්ථාන කරන එක අම්මව බලා කියා ගන්න එක ඉතාම පින්වන්ත පුතෙක්. ඒ ගැන හරි මගේ කරනවා. අත් වශයෙන්ම මවගේ සිහිය කල්පනාව මදකම කුමන ආකාරයකද කියන මට ඒක අපහසුයි. නමුත් අම්මා ඔබතුමා කරන පින්කම් වලට එකතු වෙනවා නම් ඒවට අත යොදවනවා නම් අත ගහනවා නම් එනවා නම් ඒක ඒක ඇයට යම් කුසලයක් අත්පත් වෙන මොකද කුසල සිත් ඒ පිට සිතක් නැtei කියන්නත් බෑ. ඇත්ත වශයෙන්ම දැන් උමතු වීම, සිහිමද වීම ඒවා ඉතින් මේ යම් යම් රෝගී තත්ත්වයන් හේතුවෙන් හටගත්තාද නැත්නම් උපත්තිම හටගත්තද කියන්න අපිට අපහැදිලි මදි. උපත්තිම සිහිවිකල් වීම මන්ද බුද්ධික වීම මන්ද මානසික වීම වී උපදින්නේම පෙර සසර සුරාපානය කිරීමේ විපාක කියලයි සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. හොඳයි. තවත් අසන්නෙක් දුරකථනේ රැඳී ඉන්නවා. තෙරුවන් සරණයි. ඔබේ ප්‍රශ්නය හාමුදුරන් වහන්සේට යොමු කරන්න අවස්ථාව දෙනවා. මම හැම පොරේදම සිල් සමාදන් වෙනවා. මේ එතකොට මම වෙසක් පොයේට පින් සමාදන් වෙන්නේ නැහැ. මොකද මේ දානයකට සහභාගී වෙන නිසා. ඉතින් එම නිසා මට පින් අඩුවීමක් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? පින් අඩුවීමක් නැහැ. කිසිම අඩුවීමක් නැහැ. පුතු මේ වඩාත් ගොඩක් ලොකු පින්කම් කරන්න එකතු වෙන්නේ ඉතින් පින වැඩි වෙනවා. පින වැඩි වෙනවා නේද? හොඳයි තවත් අසන්නෙක් දුරකථනෙන් අපිත් එක්ක කතා බහට එකතු වෙන ධර්ම සාකච්ඡාවට තිරුවන් සරණයි ඔබේ ප්‍රශ්නයම කරන්න. ඔව් ඔබේ ප්‍රශ්න යොමු කරන්න ඕන අපි අවස්ථාව සලසනවා. ගෙදර මේ ස්වාමීන් වහන්සේ ගෙදර ඇති කළ බල්ලා මිය ගියාම අටපිරිකර පූජා කරලා පින් දුන්නම ඒ සතා ඒ පින අනුමෝදන් වෙනවද කියලා දැනගන්න කැමතියි. මනහමරනේ කෙනෙකුට ඔව් ඇත්ත වශයෙන්ම දිග දිගට කතා කරන යුතු මාතෘකාව දානසෝනී කියලා සූත්‍රයක් බුදුහාමුදුරු දේශනා කළා තිබෙනවා කෙනෙකුට පින් ගන්න පුළුවන් බැරි තත්ත්ව කොහොමද කියන එක. කෙටියෙන්ම කියනවා නම් ජීවත් වෙනදී ගුණධර්ම ආරක්ෂා කරගෙන මිය ගියා නම් එයා සුගතිගාමි වෙනවා නරක විදියට හැසිරලා මිය ගියා නම් දුගතිගාමි වෙනවා. ඉතින් ඒ සුගතිගාමි දිව්‍ය මනුස්ස ලෝකවල හිටියත් අපේ පින් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගම් ගම් වෙනත් අභෞවිය ආත්මල හිටියට පින් ගන්න බෑ. ඉතින් මේ සුනකයාට පින් දීම ඒ සතා පින් ගත්තා නොගත්තා පින් කරපො ඔබට ඒ පින ඉතුරුයි. වෙනත් කවුරුන් හෝ ඒ පින් ගන්නවා. ඉතින් අපේ චේතනාව හොඳයි සතාට හොඳ භවයක් ලැබෙන්නේ කියන අදහසින්. ඒ නිසා එයා ඒ සතා පින් ගන්නවද නැද්ද කියන එක අපිට තේරුම අමාරුයි කියන්න. නමුත් පින් කරපු කෙනාට ඒ කුසලයේ ඉතුරු වෙනවා. ඔව්. දැන් ඇය අෂ්ටපරි සත්කාර පූජා කළත් හාමුදුරනේ පින්කමක් සිද්ධ කරලා තියෙනවා. ඔව් දැවැන්ත මහා පින්කමක් කියන්න මහා පින්කමනේ එකක්නේ. ඒක හරි උතුම්. හරිම උතුම්. හරිම උතුම්. තවත් අස්සන්නික දුරකථන දෙන්න. පෙරවන් සර්ණයි ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. ස්වාමීන් වහන්සේට පළමුව නමස්කාර කරනවා. මම රෝගීව ඉන්න කෙනෙක්. ජීතරේ කටින පින්කම් වෙලාවේ මම සීල දානි හත් දවසක් නොකරව පූජා කරා. ඒ පිනෙන් මොකද ස්වාමීන් වහන්සේ මට ලැබෙන්නේ? හොඳ හොඳම හොඳ එකක් ඇත්ත වශයෙන්ම කායික සුවය මානසික සුවය දෙකටම හේතු වෙනවා. ඉතින් අසනීපෙකින් ඉඳන් දවස් හතක් නොකඩවා උදේ දාන පූජා කළයි කියන්නේ අම්මා මහා පින්වන්ත කෙනෙක්. ඉතින් ඔබතුමිය සතුටු සිතින් ඒ පින සීපත් කර කර මෙනෙහි කර කර ඉන්න ඒින්ම ඔබට ඊටාම විශිෂ්ට වූ තත්වයකට පත්වන්න පුළුවන්. අසනීප ගැන හිතලා දුක් වෙන්න එපා වේදනාපච්චය තණ්හා. මට මේ මේ මේ වේදනාව ඇතුනේ මම මේ ශරීරය ගැන අල්ලගත්තු නිසානේ. දැන් හැම හොඳට පින් කරන කෙනෙක් නිසා දැන් හැම එකක්ම පොඩ පොඩ අතහරින්න. ශරීරය පිළිබඳව අතහරින්න. වේදනාව පිළිබඳව එතකොට නිකම්ම සුව වෙනවා, දුරු වෙනවා. ඔබතුමියට බොහෝ කුසල් ලැබෙනවා එකතොකත්තු පින් බලයෙන්. තෙරුවන් සරණයි තවත් ප්‍රශ්නෙක් දුරකථනේ ඉන්නවා ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. ඔව් ඔබේ ප්‍රශ්නය යොමු කරන්න අපි අවස්ථාව සලසනවා. ආදරවත් මන්නපි අවසරයි. තෙරුවන් සරණයි. ගන්න මගේ ළඟ සුනිටි කියලා වසර 12ක් ජීවත් වුණා. එයාට මම ගියට පස්සේ හොඳම දාන් දෙන්න ගත්තා. එයාට ඒ දින ලැබෙනවා. දැන් අපි මීට කලිනුත් අපි නෝන මහත්මිය කෙනෙක්ගේ ප්‍රශ්නයක් යොමු කළා. ඇත්ත වශයෙන්ම අපි අපේ හොඳ චේතනාවෙන් අපිට මිතුරු වෙච්ච අපිට පිහිට වෙච්ච සතාට වුණත් අපි කතකොට සැලකන ජාතියක් මේ සිංහල බෞද්ධ ජනතාව. ඉතින් ඒ නිසා ඔබතුමා කරපු කටයුතු ඉතාම උතුම්. මේ සතා පින් ගත්ත නොගත්තා ඔබට ඒ කුසලය සහභාගී වෙච්ච අයට ඒ කුසලය ලැබෙනවා. ඔව්. තවත් අසන්නෙක් දුරකථන රැඳී ඉන්නවා. තිරුවන් සරණයි ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. තෙරුවන් සරණයි ස්වාමී අන්තර අපේ ගෙදර පහන තියෙනකොට අපි දෙයට උපපූජාව තියෙනවා හවසට පහන තියෙනවා ඉතින් මම අවුරුද්දට බුදු පිළිම ළඟ කරන්නේ නැකොට මට නිකමට කියෝ හිතට ආවා රාතුන් හසි කෙනෙක් වැඩ ඉන්නවා කියලා සයන්න යනවා මම කිව්වා මට නම් හරියට මතක නැහැ ඉතින් මම අස්තර යනකොට රත්නමාලියන්ගේ දෙනුම්මලේ තුටි සුදු පාට පිටසරිද මම ඇද්ද ඇද්ද මම ඉතින් සතෙකුගේ මොනවා හරි දන්නේ කියලා. ඉතින් ඒක මට නිකම්ම මතක වුණා. ඊට පස්සේ පහදීරෙන් අපි මුතු සිග්නල් එකක් තමයි ඕක. තිබ්බා. නැවත මතක පස්සේ තමයි තේරුනේ අවබෝධ නැතුව ගියා දාතරතුන් වාසිය නම් බාට වැඩක් දන්නේ කියලා. ඒක නැත්නම් ඔබතුමීටගේ හොඳ වතාවක් නිතරම කරන නිසා ඇතන් විට ධාතුන් වහන්සලා වරින්ද පුළුවන්. ඒ ගැන සතුටින් ප්‍රීතියෙන් ඒ ගැන දුකක් ඇති කර ගන්න ඕනේ අස්කලයි කියලා ධාතුන් වහන්සලා බිමට වැටෙන්නවත් ඒවා විනාශ වෙන්නේ නැහැ. ඒ ඒ ස්ථාන කඩා වඩිනවා. ඒත් ඔබතුමිය බොහොම සතුටු වෙන්න හොඳ හොඳ ප්‍රතිපත්ති ගඩක ඔයා පහන් පූජා පවත්වන නිසා ඔතන වටිනාකමක් ඇතිතරක් නිසා තමයි ධාතුන් වහන්සේලා වඩින්නේ. ඒ පිළිබඳව සතුටු සිතින් පූජෝපහාර දෙකටම පවත්වාගෙන යන්න. ඔව්. තෙරුවන් සරණයි තවත් අසන්නෙක් දුරකථන රැඳීම ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. මේ ගෞරවනීය ස්වාමින්වහන්සේ හලෝ කියන්න. අපිට හොඳින් ඔබ ඇහෙන ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ පෙරුවන් සරණ ගිය උපාසකයෙකුට දස සෝජ දස සංයෝජනයන් වල එන සීලබ්බත පරාමාසය යන්න කෙතෙක් දුරට බලපානවද? මොකද අද සමාජයේ ගොඩාක් දුරට මේ දේවාල පල්ලි කෝවිල් වලට යමින් හිටන් පෙරුවන් අදහනවා. මේක කෙතෙක් දුරට අපිට මේ සීලබ්බත පරාමාසය බලපානවද කියන එක විස්තර කරලා දෙන්න. ඇත්ත වශයෙන්ම ඉතින් සැබෑවටම තෙරුවන් සරණ යන කෙනෙකුට වෙනත් දෘෂ්ටියකට බැස ගන්න බෑ. ඉතින් දේව දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේග ඒවා තුළ යොමු වෙනවා කියන්නේ ආ වෘත සමාදන් වීමකට යොමු වුණා වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාසනේ ඉතින් සෝවාන් වීමේදී පළමුව ওই සංයෝජන තුන කඩන්. ඇත්ත වශයෙන්ම ඉතින් එහෙම උසස් තත්වයකට තුරුවන් සරණ යමින් උසස් තලයකට ඉන්න කෙනෙකුට සැබෑවටම තුරුවන් සරණ යන කෙනෙකුට මේ වෙනත් ආගම් වෙනත් දර්ශනයක් වෙනත් මිත්‍යාවක් හිතින්න බෑ. එයා ඒ ගොඩක් ලොකු අතරමං වීමක් වෙනවා. ඔව්. තවත් අස්සන් එක්ක දුරකථනයේ රැඳී ඉන්නවා 0112 69 54 47 0112 69 54 46. අපි ධර්ම සාකච්ඡාව සමගයි එක්වී සිටින්නේ. මේ වෙලාවේ ඔබේ ප්‍රශ්න යොමු කරන්න ඔබේ අවස්ථාව සැලසෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම සම්නේ පොල්ලේ උඩට මේ අපිට පොන්තල් තාක්ෂණය නම් ඒක පොන්තලකින්වත් බින්දුවාතු වඩින්නේ ඉතින් මම නිරවල අපිට උරසයක් දාන්න දෙන්න පුළුවන්. බොහොම හොඳයි හොඳම හොඳ ප්‍රශ්නයක් අපේ මහත්මයා ඇසුවේ අත් වශයෙන්ම ළඟදිත් මම ජම්මාද්දයෙන් විශේෂයෙන්ම අවධාරණය කළා අපේ නායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීමකුත් කළා මම අවම වශයෙන් පුංචි හාමුදුරන් වහන්සේලාමවත් හැම ස්වාමින් වහන්සේ නමක්ම පින්ඳ පාති වඩිනවා නම් ඊටාම වටිනවා හැමදාම බැරුණත් සතියකට මොහොතක් දවසක්වත් වඩින්න. අපි ඒ ස්වාමින් වහන්සේලා එතන අපේ අපේ නිවසට නොවැඩියක් පින්න පාත්තේ වදින පින්න පාත්තේ යැපෙන හාමුදුරුවෝ ඕන තරම් අද ඉන්නවා. ඉතින් අපි ඉල්ලීමක් කරමු අපේ ස්වාමින් වහන්සේලාගෙන් ජනතාව බලාපොරොත්තු වෙනවා දන් පූජා කරන්න අපේ උතුම් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා සතියකට දෙනක් ඕ පින්න පාත වදින්නයි තාම කරුණාවෙන් අපි ආරාධනා කරනවා. ඔව්. හැමෝම තවත් සම්ෙක් දුරකටන රැඳෙන්න දුරකථනයේ විශ්‍රාන්ති වෙලා නමුත් ඔබට අවස්ථාව සලසනවා අපි ඔබේ මේ අද අපි කතා බහ කරන පින්කම් කිරීම සසර ගමනට බලපාන අයුරු ගැන අපි කතා බහ කරමින් ඉන්නේ විවිධ අයට මේ පින්කම් සිදු කිරීම සහ මේ මේ සිදු කිරීම වලදී මතුවෙන ගැටලු ඒ අක්ෂිත ප්‍රශ්න රැසක් තිබෙනවා ඒවයි අපේ හඳුනනහන්සට යොමු කරන අපේ ප්‍රශ්න යොමු කරන අවස්ථාව සලසනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි දිනසෝයිනෝසේ සානස් මට දැනගන්න සංස ඔබ මේ මේ දවස්වල සානස් දැන් අර බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වන එක නිසා මේ ලංකාවේ දිලිඳු බව ඇති වෙලා නැත්නම් දරිද්‍ර බව ඇති වෙලා කියලා වෙන සානස් මතයක් මේ ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව සානස් දැනුවත් කළොත් හොඳයි මොකද නැත්නම් බොහෝ අය මේ සමාජ ජාල ඔස්සේ ගොඩක් විට මේ උතුමන් වහන්සේලාට නිගරු කරන්නට ඒ දේ යොදා ගන්න ගොඩක් අය මේ අර ඒ ඒ පිළිබඳව සනස දැනුවත් කිරීමක් කළ දෙන්න පින්නත් ගන්න. තවසේ මිත්‍යා දෘෂ්ටිකත්වයට බැසගත්තු අය ඉතින්ගේ වගේ ප්‍රචාරයක් කරනවා. නමුත් මේ කිසිම අදාළ කමක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පැවැත්වුවා කියලා දිඳුඳු වෙනවා කියන එක තාම මෝඩ අදහසක්. ඇත්ත වශයෙන්ම මේ ලංකාවම තුන් වාරයක් බුදුරජාණන් වහන්සේට තුන්වන්ත පූජා කරපු රට අපේ ලංකාවේ ජනතාව පුරාණ ඉඳලා පුරුදු වෙලා හිටියේ තමන්ගේ අග්‍ර සස්ය ඒ කියන්නේ අග්‍ර කොටස තමන්ගේ බබ බෝගල් මුල් කොටස බුදුරත් බුදුහාමුදුරට පූජා කරන්න. ධර්මයට පූජා කරන සංඝරත්නයට පූජා කරන. ඒකෙන් බැහැර ගුණ නිසා තමයි මේ දිදුලි වෙලා තියෙන්නේ. මොකද ගහකොළ කියන ඒවා විශේෂයෙන්ම ඍෂ දේවතාවරු ඒ ඒගොල්ලෝ ඒවා රකින්න. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පින් දෙන්න. පිනක් දෙන්න නම් බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම බුද්ධ පූජා අපේ දැන් කිසිම මුල පුරාණේ නම් අපේ යම් කිසි දෙයක් අස්වැන්න ගත්තම මුල් කොටස බුද්ධ පූජා තිබ්බේ. ඒ දේව පූජාව දුන්නේ. අද නමුත් ඒවෙන් බැහැර වුණා. ඒ බැහැර වීමත් මේ දිදුලිබට හේතුවක්. දිදුලි වෙලා නම් මේ ඒ වගේ දේවල් නොකිරීම බුද්ධ පූජා නොතැබීම උතුමන්ට නොදීමම තමයි ඔය පිරිහීමට හේතුව. හොඳයි. තවත් අස්සන්නෙක් දුරකථනේ න ඔබේ ප්‍රශ්න යොමු කරන්න. හලෝ. තෙරුවන් සරණයි ඔබේ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මම මේ ගාල්ලෙන් කතා කරන්නේ කරුණාවතී කියලා කෙනේ. මට ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන බුදු පිළිම පූජා කිරීමේ අනුසස් මොනවාද කියලා. බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම බුද්ධ පූජා පිළිම කරවීම විහාර කරවීම ඒවා අතමහා පින්කම් වලින් එකක් බුදුකයක් කරවීම බුදු පිළිම පැනවීම ඒවා මහා අතමහා පින්කම් බලගතුම පින්කම් පින්කම් අතෙන් එකක් බලවත් අතමහා පින්කම් වලින් එකක් තමයි බුදු පිළිම කරවීම විහාරයක් කරවීම එතකොට මවට අටමහා පින්කම් වල ආනිසංස ලැබෙනවා. ඔව්. ඉතින් ඒ නිසා ඒ පින්කම් දිගින් දිගටම කරන්න. නේද? අනේ ඔදිකටම කරන්න. දිගටම කරන්න. තවත් අස්සන්නෙක් දුරකථන වැඳිනවා. තෙරුවන් සරණයි ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. මගේ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය දැන් අපි සමහර කාලවලට එසක් කාලවලට එහෙම මේ බින්ද පාතේ වඩිනවා කියලා ස්වාමීන් වහන්සේලා අපි දැනින් දැන ගෙවල් වලට එහෙම දැනුවත් කරනවා. දැන් පින්දපාතේ වඩිනවා. ඉතින් මේ පින්දපාතේ වඩිනකොට දැන් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා පිටිපස්සේ ආය මේ උපාසකවරු වාදන අරගෙන ලොකු වැඩසටහන් කරන්න අවශ්‍යට එහෙම කරන එක හොඳයිද කියලා මට දැනගන්න කැමතියි. ඊටාම වැරදි වැඩපිළිවෙලක් ප්‍රචාරය කර කර පෝස්ටර් ගහකට දැන්නින් ගහකට පිල්ල පාතියාමක් නෑ. ඒව සම්දර්ශන හැටියටයි අපි දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට පින්ඩපාත ජීවිකාවකට යොමු වෙන්න. ඒ මොකද සරල ජීවිතේ අපි බලාපොරොත්තු වන්න උතුම් නිවනින් දැනසෙල්පයි ඒ යන ගමනට ඊටාම සරල ජීවිතයකට වටිනා ශක්තියක් මේ පින්ඩපාත වැඩවීම. ඉතින් අර නොයෙක් දේවල් බැනර් පෝස්ටර් ගහගෙන අද නිකන් ඒව චිත්‍රපට දර්ශන බවට පත් වෙලා තියෙන එක වැරදි ක්‍රමයක්. ඒව අනුමත කළ නොහැකි. ඔව්. තවත් අස්සන්නෙක් දුරකථන රැඳේ ඉන්නවා. තෙරුවන් සන්නයි ඔබේ ප්‍රශ්නය කරන්න. තෙරුවන් සරණයි. මම කතා කරන්නේ සික්කඩුවෙන් ඉරන්දති. ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමතියි. බුදු පිළිමයක් කියලා දැන් අපි බුදු පහන පස්තු කරන්න බුදු පිළිමේ තියෙන මේ නිවසේ ඒක තිබිය යුතු හරිම දිශාව මොකක්ද කියලා මට දැනගන්න කැමතියි. මම දිශාපායිත කෙනෙක්. මම හැමදාම බුදුපාන පත්තු කරලා ඒ දරුවන් නැමදීම කරනවා මම දැනගන්න කැමති බුදු පිරිමේ තිබිය යුතු නියම දිශාව කොයි පැත්තටද බුදු පියාණන් වහන්සේගේ මූල තිබිය යුත්තේ කියලා. අවශ්‍යම දැන් හුඟක් ඔය වාස්තු විද්‍යා ජ්‍යොතිෂය අනුව කියලා ඉතින් මම මමත් ඔය අහලා තියෙනවා ඔය ඒවා කියවෙනවා. නමුත් සම්බුදු පියාණන් වහන්සේ හැම විටකම කතා කළේ උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාළේ ආනන්ද උතුරු දිශාවට නෝනලා ආසනේ පනවන්න. එහෙමයි බුදුහාමුදුරු කිව්වේ. මොකද අපේ මේ ගුරුත්වාකර්ෂණ බලය තියෙන උතුරටයි. ඒ නිසා අපි හැමදේම උතුර බලාගෙන කරනවා නම් තමයි වැදගත්. ඒ ඒ විතරක් නෙමෙයි දැන් සමහරු මේ මිය ගියාම මිය ගිය කෙනාගේ දේහය බටහිරට තියන්න කියනවා. බටහිර පැත්තට මොන අරමුණකට තියන්න කියනවද දන්නේ නැහැ. ඒ මදුර කුඩයකුත් අල්ලන් යනවා උඩට. මොකද්ද කියන්නේ තේරුමක් නැහැ. ඉතින් විශේෂයෙන් බුදු පියාණන් වහන්සේ කිව්වේ ආසනිය පනවන්න උතුරට මෝනලා කියලා. එහෙනම් උතුරු ප්‍රදේශයේ තම අපි කවුරුත් ආකර්ෂණීය తත්වයේ අපේ උතුරයි අපි අපි මේ හිතගෙන ඉන්නේ සමන් මහත්මයා මේ ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන උතුරටනේ. ඉතින් ඒ පැත්ත බලාගෙන කොයි දේත් කරන්න කියන එක උතුම්. ඔව්. හඳුරන්නේ දැන් අපේ කතාබහේ අන්තිම විනාඩි 5 අපි රැඳිලා ඉන්නේ. තවත් අසන්නෙක් දුරකථන ඉන්නවා. අපි ඔහුගේ ප්‍රශ්නෙටත් ඉඩක් සලසමු. පෙරවන් සන්නේ අපේ ප්‍රශ්නය කරා. මම මේ මේ ගම්පහෙන් කියලා කෙනෙක් මට අහන්න අවශ්‍ය හඳුරන්නේ මේ ගොරුව කියන එක අද තරම් මම හිතන්නේ කොයි කාලෙකවත් ඉන්නවද කියලා ඕනේ නැහැ. බුදුහාමුදුරේ කාලෙත් තියෙන ඇති යම් ප්‍රමාණයකට නමුත් අද පාසලකට දරුවෙක් දාන්නද වෙනත් යමක් කරන්නද ඒ හැම අවස්ථාවකම උපතේ සිට මරණය දක්වාම බොරුවටම යොමු වෙලා තියෙනවා අපේ සමාජයේ. ඒ ගැන යම් කිසි අවවාදයක් මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. පොඩු කේම නීච ක්‍රියාවක් නීච වැඩක් ඇත්ත වශයෙන් බොරු කියන කෙනා බොරු කීම, කේලම් කීම, සැඩපරස වචන කීම, හිස් වචන කීම. මේ වචන භාවිත කරන යමෙක් එයා ගූත මහණී කෙනෙක්. එයාගේ කට වැසිකිරියක් කියලයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. බොරු නොකියන, කේලම් නොකියන, සැඩපරස වචන නොකියන, හිස් වචන නොකියන. සමස්ත ලෙස වචනයෙන් කියන වර්ධි හතරෙන් බැහැර වෙන කෙනා පුප්පබහණී, මදුබහණී. එතකොට කතා කරන වචන අනුව පුද්ගලයේ තුන්දෙනයි පුප්පබහණී, මදුබහණී, භූත බාහනේ. බොරු කියනවද? එයාගේ වත්කට වැසිකිළියක් බදී. ඔව්. තවත් එක අසන්නිකට අපි අවස්ථාව සලසන ඔබේ ප්‍රශ්න යොමු කරන්න. පෙරවන් සර්ණයි ගෞරවණීය ගෞරවණීය ස්වාමීන් මට දැනගන්න මම තේරුවන් කරන්නේ කියන්නේ නීති පන්තියේ අතිමි කෙනෙක් උදේ හවස දුකින් මුදිනවා බොහෝ කාලෙක ඉඳලා බණ භාවනා කරනවා ඉතින් මම මේ වෙලාවකට ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතින් හා ගුණයන් සිතරණයට මේ සීතද්ධර්මයේ ගුණයන් සිතරණ විද මහා සංඝරත්නයේ ගුණයන් සිතරණ විට මට මේ සද්ධාවෙන් හදවත විචාරේ ගලනවා දෙන්නේ ඒ ළමක මගේ අත්වලින් සඳළු වැටෙනවා ඒක මගේ දුර්වලකමක්ද කියලා හිතන්න ඕනේ දුර්වලකමක් නෑ ඒක ඇත්ත වශයෙන්ම මහත් ප්‍රීතියක්. ඒක බුදුහාඳුනවැඩ ඉන්න කාලෙත් ඕනතරම් විසාකාව අනේ පිරිසුත් මාළේ ඒගොල්ලොත් ඔම කඳුළු සැලුව. ඒකට කියන්නේ ප්‍රී සතුටු කඳුළු. ඒක ඒක නරකක් නෙමෙයි. ඒ ශ්‍රද්ධාවෙන් ඔද ඔද වැඩි වුණාම එහෙම වෙනවා. බොහොම පිං ඔබතුමියට. ඉතින් හාමුදුරනේ අද අපි මේ පින්කම් කිරීම සසර ගමනට බලපාන ආකාරය ගැන කතා කළේ මේ හැම කෙනෙක්ම නගපු ප්‍රශ්න වලින් මතු කරපු ප්‍රශ්න වලින් මේ කාරණා වලින් අපිට පැහැදිලි වෙනවා මේ අය කොයිතරම් මේ පින්කම් කරන්න උත්සාහ කරනවාද කියලා. කතාබහ අවසන් කරන්නට අපේ හඳුන්නේ අපි හෙට පින්බර වෙසක් පුන් 15ක පොහෝ දිනේ අපි යම්කිසි කෙටි අදහසක් එකතු කරමු මේ මාතෘකාව සම්බන්ධ කරගෙන. ඇත්ත වශයෙන්ම අපි මේ බුද්ධෝත්පාද කාලයක අපි මනුෂ්‍ය භවයකට ඇවිත් ඉන්නවා. විශේෂයෙන් බුදුහාමුදුරුවෝ දපාරක දේශනා කළ දෙවිවරු මනුෂ්‍ය ලෝකයට උපදින්න ඉන්න කැමැති කරුණු කීපයක්. එකක් තමයි හොඳට බණහන්ත ලැබෙනවා. ඒ බණ ඇසීමත් එක්කම සිත් ප්‍රසන්න කරගෙන දානශීල භාවනා පින්කම් කරන්න ලැබෙනවා. ඒදී අවසානයේ නැවත නිවන් අවබෝධ කරගන්න බැරි වුණොත් දිව්‍ය ලෝකෙට මෙන්න ලැබෙනවා. එතකොට දිව්‍ය ලෝකේ සදාකල්ලින්ට මේ මෙතන බලන්නේ. නිවන් දැකනකම් සැපවන්ත භවයක ඉන්න ඕනේ අපි. දුගතගාමී නොවේ. ඒ නිසා මනුෂ්‍ය භවයක් ලැබගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදෙලා තුනුරුවන් රැඳෙන සකාලයක දන් දීම පමණක් නෙමෙයි දන් සිල් බඹුන් තුනම කරන්න ඕන. දන් දීමෙන් තණ්හාමාන දිට්ඨි නැති වෙනවා. සීලයෙන් කය වචන ඉක්මවනවා. භාවනාවෙන් විමුක්තිය ලබා ගන්න පුළුවන්. දන් දීමෙන් අර හොඳට මතක තියාගන්න දානේ නැතුව සීලේ වඩන්න ඕන. සීලේ නැතුව භාවනා කරන්න ඕන. භාවනාවෙන් තමයි නිවන් දකින්නේ. අනිත්ව වඩන්නේ නැහැ කිව්වට බෑ. ඔය කරුණු තුනම එකට සම්බන්ධයි. දැන් දන් දීමෙන් තණ්හාමාන දිට්ඨි ඒ වැරදි තුනම කරනකොට යන නිකම්ම සීලයකට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒක සීලයේ වැඩිින් වැඩි දුරට පුරුදු කරනකොට එයාට සමතේ ඇති වෙනවා. සමතේ කියන්නේ මනස සංසුන් වීමයි. සංසුන් මනසටයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ භාවනාව. එහෙනම් ත්‍රිවිධ පින්කම් කරගන්න හොඳම කාලයයි මේ. හෙට අපි පටන් ගමු. හොඳයි. ඉතින් මේ සමගින් ජාතික ගුවන්විදුලියේ ආගමිකාංශය අද ගෙනා ධර්ම සාකච්ඡාවේ સમાප්තිය සටහන් කරන්නයි සූදානම් වෙන්නේ. අද මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම අවතාලේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රණිතිපදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජ්‍යපාද වෙන්නවත්තේ රත්නජෝති ස්වාමින්වයන් වහන්සේ උන්වහන්සේට নমස්කාර පූරකව ස්තුතියි පුද කරනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ අද දවසේ මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණාට. ඔබතුමා අතුරු ලංකා වාසී සියලු දෙනාටම සුබ වෛශාඛ මංගල්‍යයක් වේවා තෙරුවන් සරණයි. ඔව්. ඉතින් අද ධර්ම සාකච්ඡාව ගෙනීමේදී නිෂ්පාදන තාක්ෂණ දායකත්වයෙන් මට ලබා දුන්නේ මංජුල සිරිවිරත්න. ධර්ම සාකච්ඡාව මෙහි මම ප්‍රේදර්ශන සමන් කුමාර හෙට ලබන පින්බර වෙසක් පුන් පසළොස්වක පොහොව දවස පින්බර වෙසක් පොන් පසළොස්වක පොහොය දිනක් වේවායි ජාතික ගුවන්විදුලියේ ආගමික අංශය අපි ඔබට ප්‍රාර්ථනා කර සිටිමු. ඔබ සැමට සම්මා සම්බුත් සරණයි. කර්මා ලෝකයෙන් සිත් පහන් වන සදහම් මංගල්‍යය ජාතික ගුවන්විදුලියේ වෙසක් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව අප්‍රේල් මාස 26 වෙනිදා සිට සතියක් පුරා පෙරවරු 8ට සහ රාත්‍රී 8ට ධර්මදේශනා ධර්ම සාකච්ඡාව සෑම දිනකම පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා සජීවීව